සඳහන් වෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ. ඒ දවස්වල පින්තුනේ කොසබෑ නුවර භික්ෂූන් වහන්සේලා බණ්ඩන ජාතා මේගොල්ලෝ රණ්ඩු කරනවා කලහ ජාතා මේගොල්ලෝ එකිනෙකාට වාද විවාද කරගන්නවා විවාදාපන්නා කලහ කරනවා කලහජාතා විවාදාපන්නා වාද විවාද කරනවා බණ්ඩන ජාතා කලහ ජාතා විවාදාපන්න රණ්ඩු කරනවා කලහ කරනවා වාද කරනවා අඤ්ඤමඤ්ඤම් මුඛ සත්‍යෙහි විතුදන්තා විහෙරති කියන කාට මේ වචන කියන ආයුධ වලින් විද ගන්නවා. වචන නැමැති ආයුධ වලින් එකිනෙකාට විද ගන්නවා. තේ නචේව අඤ්ඤමඤ්ඤං සංඥාපෙන්ති. එකිනෙකාට මේ කාරණේ ගැන අවබෝධ කරවන්නේ නැහැ. එකිනෙකා මේක තේරුම් ගන්නෙත් නැහැ. මේක නවත්තන්න ඕන කියලා හිතන්නෙත් නැහැ. මේක සංසිඳවන්න ඕන කියලා එක්කෙනෙක්වත් හිතන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? එතකොට මේ රණ්ඩුව, මේ කලහය, මේ වාද විවාදය දිගින් දිගටම ඇවිස්සලා ගියා. කවුරු අතරද මේ රණ්ඩුව ඇති වුනේ? භික්ෂූන් වහන්සේලා අතර. එතකොට බලන්න බුද්ධ කාලෙත් මේ ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නේ ගියා. බුදුරජාණන් වහන්සේට එක භික්ෂුවක් ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ කොසබෑ නුවර භික්ෂුන් වහන්සේලා රණ්ඩු කරනවා කලහ කරනවා විවාද කරනවා එකිනෙකාට වචන නැමැති ආයුධ වලින් විද ගන්නවා. මේක කවුරුවත් නවත්තන්න හිතන්නේ නැහැ. මේක නවත්තන්න කල්පනා කරන්නේ නැහැ කවුරුවත්. භාග්‍යතුන් වහන්සේ මේ ගැන විමසා බලන සීක්වා කියලා ඉල්ලා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුවකට කතා කරලා කියනවා ඒ හිතුවම් භික්ඛු භික්ෂුව මෙහෙට එන්න මගේ වචනෙන් අර භික්ෂූන්ට කතා කරන්න. මේ භික්ෂූන් බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. බුදුරජාණන් වහන්සේ අහනවා "බහණෙනි, ඔබ මේ රණ්ඩු කරනවා කියන්නේ, කලහ කරනවා කියන්නේ, වාද කරනවා කියන්නේ, එකිනෙකාට වචන නැමැති ආයුධ වලින් බිඳ ගන්නවා කියන්නේ ඇත්තද?" අන්න එතකොට මේ භික්ෂූන් කියනවා ස්වාමීනි ඒක ඇත්ත දෙයක්. අපි යතින් එහෙම දෙයක් වුණා. අපි යතින් ඒ වරද සිද්ධ වුණා. අපි ඒකින කාට වාද කරගත්තා. රණ්ඩු කරගත්තා. කලහ කරගත්තා. වචන නැමැති ආයුධ වලින් විදගත්තා. අන්න ඒ කාරණේ මුල් කරගෙනයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනේ දේශනා කරන්නේ. තංකින් මඤ්ඤත භික්කවේ මහණනි ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? යස්මින් තුම්මේ සමයේ බණ්ඩන ජාතා කලහ ජාතා විවාදාපන්නා යම් කිසි වෙලාවක ඔබ රණ්ඩු කරනකොට කලහ කරනකොට වාද විවාද කරනකොට අන්න ඒ වෙලාවට වචන නැමැති ආයුධ වලින් ඔබ විද ගන්නකොට අපිනුතුම්මාකං තස්මින් සමයේ මෙත්තං කායකම්මං පච්චපට්ඨිතං හෝති සබ්‍රක්මචාරීසු ආවිචේව රහෝච ඔය විදිහට රණ්ඩු කරනකොට කලහ කරනකොට වාද විවාද කරනකොට තමන් එක්ක එකට ඉන්න සබ්‍රක්මචාරීන් වහන්සේලා ගැන මෛත්‍රී සහගත වූ කාය කර්ම ඔබ තුල ඇති වෙනවාද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? ඔය විදියට රණ්ඩු කරනකොට, වාද කරනකොට, කලහ කරනකොට, වචන නැමැති ආයුධ වලින් විද ගන්නකොට තමන් එක්ක එකට ඉන්න පිරිස ගැන මෛත්‍රී සහගත කාය කර්ම ඇති වෙනවාද ඒ වගේම සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගැන ඒ අය ඉන්නා තැනත් නැති තැනත් මෛත්‍රී සහගත වචී කර්ම ඇති වෙනවාද ඒ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඉන්නා තැනත් නැති තැනත් ඒ අය ගැන මෛත්‍රී සහගත මනෝ කර්ම ඇති වෙනවාද කියලා අහනවා එතකොට මේ භික්ෂුන් පිළිතුරු දෙනවා නෝ හේතං බන්ති එහෙම වෙන්නේ නෑ භාග්‍යතුන් වහන්ස. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉති කිර බික්කවේ යස්මින් තුම්මේ ඔය විදියට පින්වත් මහණෙනි රණ්ඩු කරද්දී කලහ කරද්දී වාද විවාද කරද්දී ඔබ තුල මෛත්‍රී සහගත කාය කර්ම ඇති වෙන්නේ නැත්නම් වචී කර්ම ඇති වෙන්නේ නැත්නම් මනෝ කර්ම ඇති වෙන්නේ නැත්නම් අත කිංචර හිතුම් මේ මෝග පුරිසා හිස් මිනිස්සෙනි කිං ජානන්තා කිං පස්සන්තා මොකක් දැනගෙනද මොකක් දැනගෙනද මේ රණ්ඩු කරන්නේ මේ කලහ කරන්නේ මේ වාද කරන්නේ එකිනෙකාට වචන කියන ආයුධ වලින් විදගන්නේ මොන වගේ ප්‍රයෝජනයක් උදෙසාද මොකද්ද බුදුරජාණන් වහන්සේ ඇහුවේ රණ්ඩු කරද්දී කලහ කරද්දී වාද විවාද කරද්දී වචන කියන ආයුධ වලින් විඳ ගන්නකොට ඔබ තුල මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඇති වෙන්නේ නැත්නම් මොන දෙයක් දැකලද ඇයි එහෙනම් හිස් මිනිස්සෙනි මේ වාද කරන්නේ ඇයි මේ කලහ කරන්නේ ඇයි මේ කිනකාට වාද විවාද කරගෙන වචනෝ නැමැති ආයුධ වලින් විදගන්නේ තං ඉතුම්මාකං මෝගපුරිසා භවිෂ්‍යති දීගරත්තං අහිතාය දුක්ඛායාති හිස් මිනිස්සෙනි මේක ඔබලාට බොහෝ කාලයක් අහිත පිණිසයි පවතින්නේ දුක පිණිසයි පවතින්නේ අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා චෛමේ භික්කවේ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සංඝාය අවිවාදාය සාමග්ග්‍යා ඒකී භාවාය සංවත්තಂತಿ මහණෙනි මේ ධර්මතා හයක් තිබෙනවා සාරාණීයා නිතර නිතර සිහි කළ යුතුයි පියකරණා ප්‍රියභාවයේ ඇති කරනවා ගරු කරනා ගරුභාවය ඇති කරනවා ඒ වගේම සංඝාය මේ එකට ඉන්න මඟ සලස්වනවා වාද විවාද නොවීම පිණිස සමගිය පිණිස එකමුතු භාවයේ පිණිස හේතු වෙනවා කරුණු හයක් මොකද්ද දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කරුණු හයක් තිබෙනවා ඒ හයේ මොනවද වෙන්නේ හයෙන් ඒ හය නිතර නිතර සිහි කළ යුතුයි. මොනවද ඒ වගේ ඇති කරන්නේ? ප්‍රියභාවයේ ඇති කරනවා. ගරුභාවයේ ඇති කරනවා. වාද විවාද නැති කරනවා. සමගිය ඇති කරනවා. එකට ඉන්න මඟ සලස්වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉද බික්කවේ බික්කුණෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හෝති මේ භික්ෂුව තුල පළවෙනි කාරණය තමයි මෛත්‍රී සහගත කාය කර්ම පිහිටලා තියෙනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආවිචේව රහෝච ඇතිතනත් නැතිතනත් අයම්පි ධම්මා වෙන්න මේ ධර්මයේ පිය කරනා ගරු කරනා ඒක ප්‍රියභාවයේ ඇති කරනවා ගරුභාවයේ ඇති කරනවා එකට ඉන්න මඟ සලස්වනවා එකමුතු භාවයේ සමගිය වාද විවාද නොවීම පිණිස හේතු වෙනවා මොනවද පළවෙනි කාරණේ මෛත්‍රී සහගත කාය කර්ම දැන් අපි මේක පැවිදි අයට දේශනා කරලා තියෙනවා මේක ගිහි අයට කොහොමද බලපාන්නේ ඒ විදිහමයි තමන් එක්ක එකට ඉන්න අය ගැන මෛත්‍රී සහගත කාය කර්ම උපදිලා තියෙන්න ඕනේ. ඒක සිහි කළ යුතුයි නිතර නිතර. ඒක තමන් ඒ ඉන්න අය තුළ ප්‍රියභාවය ඇති කරනවා, ගරුභාවය ඇති කරනවා, ඒකට ඉන්න මග සලස්වනවා, වාද විවාද නොවීම පිණිස පවතිනවා. දැන් gedaraක ජීවත් වෙන ස්වාමියා බිරිඳ දරුවන් තුල ඒ එකට ඉන්න පිරිස තුල මෛත්‍රී සහගත කාය කර්ම ඉපදිලා තියෙනවා නම් ඒ කියන්නේ මෛත්‍රියෙන් යුක්තව කයින් කරන ක්‍රියා. දැන් ස්වාමි බිරිඳට පුළුවන් මෛත්‍රී සහගත කාය කර්ම පවත්වන්න මොනවද ඒ? gedara ඉන්න දරුවන්ට gedara ඉන්න අයට කුසගිනි වේදනා නැති වේවා කියන අදහසින් උයනවා පියනවා මෛත්‍රී සාගත කාය කර්මයක් පිරිසිදු කරනවා අතපතු ගන්නවා මෛත්‍රී සහගත කාය කර්මයක්. දෙමෝපියන්ට සලකනවා දරුවෝ කායික වශයෙන් අසනීපයක් උඩ වෙලාවක නිතර දෙවේලේ ඒ දෙමව්පියන්ට සලකනවා බලනවා. ඒ අය වයසට ගියාමත් බලනවා. තරුණ ඒ අය හොඳින් ඉන්න කොටත් බලනවා. මෛත්‍රී සහගත කාය කර්ම. එහෙම මෛත්‍රී සහගතව දෙමව්පිය දරුවන්ට දරුවෝ දෙමව්පියන්ට ස්වාමියා බිරිඳට බිරිඳ ස්වාමියාට මෛත්‍රියෙන් යුක්තව කයින් ක්‍රියා කරනවද ඒක ප්‍රියභාවයේ පිණිස හේතු වෙනවා ගරුභාවයේ පිණිස හේතු වෙනවා එකට ඉන්න මග සලස්වනවා වාද විවාද නොවීම පිණිස හේතු වෙනවා දෙවෙනි එක මොකද්ද පුනජ පරම් වික්කවේ මෙත්තං වචී කම්මං පච්චුපට්ඨිතං හෝති මෛත්‍රී සහගත වචන ඉපදිලා තියෙනවා මෛත්‍රී සහගත වචන කියන්නේ මොකද්ද එකිනෙකාට මෛත්‍රියෙන් යුක්තව කතා බහ කරනවා මෙච්චිතින් යුතුව ප්‍රිය වචන කියනවා කේලම් නොකියා ඉන්නවා පරුස වචනේ නොකියා ඉන්නවා ඒ විදිහට ප්‍රියමනාපෝ කතා බහ කරනවා. ඒ ප්‍රියභාවයේ ඇති වෙනවා මෛත්‍රියෙන් යුක්තව කතා බහ කරනකොට ඒක හැබැයි ඒක ඉන්නා තැනත් නැති තැනත් ආවිචේව රහෝච සමහර වෙලාවට ඉන්න තැන ಗುಣ කියනවා නැතුවාම බයිනවා. ඒක හේතු වෙන්නේ ඒ බැනපු කෙනා ආපහු ගිහිල්ලා අරයට කියනවා. කිව්වම මොකද වෙන්නේ? ප්‍රිය භාවයේ නැති වෙනවා ගරු භාවයේ නැති වෙනවා එතන ඉඳලා එකට ඉන්න බැරි වෙනවා වාද විවාද හට ගන්නවා රණ්ඩු සරුවල් හට ගන්නවා ඇයි එහෙම දෙයක් කිව්වේ ඊළඟ එක මොකද්ද මෛත්‍රී සහගත මනෝ කර්ම සබ්‍රහ්මචාරින් වහන්සලා ඉන්නා තැනත් නැති තැනත් පවත්වනවා. මෛත්‍රී සාගත මනෝ කර්ම කියන්නේ මේ අයට කරදරයක් නම් වෙන්න එපා. අනතුරක් නම් වෙන්න එපා. නිදුක් භාවයේ ඇති වේවා, නිරෝගී භාවයේ ඇති වේවා. දුක් පීඩාවක් නම් ඇති වෙන්න එපා. ඒ වගේ සිතුවිලි නිරන්තරයෙන් උපදිනවා. මගතොට ඒවත් කරදරයක් නම් වෙන්න එපා. එතකොට ඒ වගේ සිතුවිලි නිතර නිතර පවත්වනකොට අන්න ඒක ගරුභාවයේ ඇති වෙනවා ප්‍රියභාවයේ ඇති කරනවා එකට ඉන්න මඟ සලස්වනවා වාද විවාද නොවීම පිණිස හේතු වෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා තුල මේ කරුණු කාරණා තිබුණේ නෑ. ඒ නොතිවිච්ච නිසා මොකද වුනේ? ප්‍රියභාවයේ නැති වුණා, ගරුභාවයේ නැති වුණා, එකට ඉන්න බැරි වුණා, වාද විවාද හටගත්තා, සමගිය නැති වුණා. ඔන්න දැන් කරුණු කීයක් ඉගෙන ගත්තද අපි? තුනයි මොනවද පළවෙනි එක මෛත්‍රී සහගත කාය කර්ම මෛත්‍රී සහගත වචී කර්ම මෛත්‍රී සහගත මනෝ කර්ම හතරවෙනි එක තමයි පුනජ පරම්පික්කවේ යේති ලාභා ධම්මිකා ධම්මලද්දා අන්තමසූ පත්තපරියාපන්න මත්තම්පි භික්ෂුවට ලැබෙනවා ලාභයක් ධාර්මික ලාභයක් ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? භික්ෂුවකට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස අඩුම තරමේ පාත්‍රයට ලැබෙන දාන ටිකක් හරි. දැන් නිවසක් ගත්තොත් ඒ ගෙදරට ලැබෙන කෑමක් බීමක්, ඇඳුමක් පැළඳුමක්, මිල මුදලක් මොකද වෙන්නේ? තථා රූපේහි ලාභේහි ඒ ලැබිච්ච ලාභේ අප්පටි විපත්ත භෝගී හෝති සීලවන්තේ සබ්‍රහ්මචාරී සාධාරණ භෝගී සිල්වත් සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරියේ ඒක සමානව බෙදා හදාගෙන භුක්ති විඳිනවා. Taman තනියම කන්නේ බොන්නේ නෑ. Taman තනියම අඳින්නේ පළඳින්නේ නෑ. ස්වාමීන් වහන්සේ නමන් නම් තනියම කන්නේ බොන්නේ නෑ. තව ඉන්න අයට සමසේ බෙදා ගන්නවා. Tamanට ලැබෙන ලාභය ගීගෙදර ඉන්න කෙනත් ඒ වගේ. එයාත් මොකද කරන්නේ? Tamanට ලැබෙන ලාභය ගෙදර ඉන්න අයත් එක්ක සමසේ භුක්ති විඳිනවා. ඒ කාටත් අඩුපාඩුවක් නොවෙන්න කටයුතු කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ අය තුල ප්‍රියභාවය ඇති වෙනවා, ගරුභාවය ඇති වෙනවා, එකට ඉන්න පුළුවන්, වාද විවාද නැති වෙනවා, සමගිය ඇති වෙනවා. ඊළඟ එක මොකද්ද? පුනජපරම් භික්කවේ භික්ඛු යානිතානි සීලානි අකණ්ඩානි යම් සීලයක් ඇද්ද නොකඩුණු නොබිදුණු කැලල් නැති paludu නැති නොනැති ඒ ප්‍රශංසා කරන යම් සීලයක් සමාධිය පිණිස පවතින යම් සීලයක් ඇද්ද තථාරූපේසු සීලේසු සීල සාමාන්‍යගතෝ විහෙරති බඳු සීලයෙන් සමාන වෙලා වාසය කරනවා මේ ඉන්න සබ්‍රහ්මචාරින් වහන්සේලා දැන් ඉන්න ස්වාමින් වහන්සේලා බැලුවොත් ඔක්කොමලා සීලයෙන් සමානව ජීවත් වෙනවා. gedara ඉන්නවනම් ඒ අය gedara සමාජිකයෝ ඔක්කොම පන්සිල් රකිනවා. දැන් එක්කෙනෙක්වත් මේවා කඩන්නේ නැහැ. පැවිදි සමාජයක් නම් ඒ තමන් රකින සාමනීර සීලේ උපසම්පදා සීලේ ඔක්කොමලා රකින්න සීලෙන් හැමෝම සමානයි සීලයෙන් හැමෝම සමාන නිසා එතන ආරවුලක් වාද විවාදයක් ඒ කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. අපි දැන් ගෙදරක බැලුවොත් දැන් එක්කෙනෙක් ආශීලාචාර විදිහට ජීවත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මුළු පවුලේම ප්‍රියභාවයේ නැති වෙනවා. ගරුභාවයේ නැති වෙනවා. එකට ඉන්න බැරි වෙනවා. වාද විවාද හට ගන්නවා. පවුලේ සමාජිකයෙක් බොරුවක් කියනවා. පස්සේ මෙයා බොරු කියනවා කියලා ආරංචි වෙනවා. අන්න ප්‍රියභාවයේ නැති වෙනවා. ගරුභාවයේ නැති වෙනවා. එකට ඉන්න බැරි වෙනවා. වාද විවාද හට ගන්නවා. අන්න සීලයෙන් සමාන නැති වුණ ගමන් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට දැන් කරුණු කීයේද? දැන් කරුණු කීයක් අපි ඉගෙන ගත්තද? පළවෙනි එක මොකද්ද? මෛත්‍රී සහගත කාය කර්ම දෙවෙනි එක මෛත්‍රී සහගත වචී කර්ම තුන්වෙනි එක මෛත්‍රී සහගත මනෝ කර්ම හතරවෙනි එක තමන්ට ලැබෙන ලාභයේ සමසේ බෙදාගෙන භුක්ති විඳිනවා පස්වෙනි එක සීලයෙන් සමාන භාවයටපත් වෙනවා හයවෙනි එක තමයි පුනජ පරම් භික්කවේ භික්ඛු යායන් දිට්ටි අරියා නීයානිකා නීයාති තක්රස්ස සම්මා දුක්ඛක්ඛයාය යම් දෘෂ්ටියක් දැක්මක් අදහසක් තියනවද අරියා නීයානිකා නීයාති තක්රස්ස සම්මා දුක්ඛක්ඛයාය ආර්යෝ නිවන පිණිස පවතිනා වූ මනාකට දුක්ෂය කිරීම පිණිස පවතින යම්කිසි ඉලක්කයක් තමන්ගේ හිතේ තියෙනවා. තමන්ගේ හිතේ ප්‍රධාන අරමුණ මොකද්ද හිත ඇතුලේ තියෙන්නේ? නිවන් අවබෝධ කරගන්න ඕන කියලා ඉලක්කයක් ඔක්කොගෙම හිතේ තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා ගත්තොත් එකම ඉලක්කයක් තියෙන්නේ අපි මේ බුද්ධ ශාසනයෙම ධර්මාවබෝධය කරනවා. දැන් මේ අදහසේ ඔක්කොමල නැත්තම් මොකද වෙන්නේ? එක්කෙනෙක් එකක් කරනවා, තව එක්කෙනෙක් තව එකක් කරනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න වාදයක් හටගන්නවා. මේ අරමුණේ ඔක්කොමලා ඉන්නවා නම් ඔක්කොමලා කරන්නේ එක හා සමාන දේවල්. එතන කිසිම ප්‍රශ්නයක් ගොඩනගන්නේ නැහැ. ඒ අරමුණ තුල ඔක්කොමලා නැත්තම් gedaraක ඉන්න අය ඔන්න දැන් මොකද වෙන්නේ? gedara ඔක්කොමලා ඒ අරමුණ තුල ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න භාවනා වැඩසටහනට යනවා කියනකොට බොහොම හොඳයි. මං ඇරලවන්නම් කියනවා. ගෙදර කාමරේ පොඩ්ඩක් භාවනා කරන්න උත්සාහ කරනකොට සද්ද කරන්න එපා. කරදර කරන්න එපා. හොඳ දෙයක් කරන්නේ. අම්මට කරදර කරන්න එපා. දැන් මේ මහන්සි වෙලා ඔන්න පොතක් කියවනවා. භාවනා කරනවා. මොකද වෙන්නේ ඔක්කොගෙම අරමුණ එකයි. එහෙම වුණ ගමන් මොකද වෙන්නේ? එතන වාදාට ගන්නෙ නෑ, විවාදාට ගන්නෙ නෑ. ප්‍රියභාවය ඇති කරනවා, ගරුභාවය ඇති කරනවා, එකට ඉන්න මඟ සලස්වනවා. ඔක්කොගෙම අරමුණ මොකද්ද? මේ බුද්ධ ශාසනයේ අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන කියන අරමුණ තුල ඉන්නවා. මොකක්ද ආර්ය වූ නිවන පිණිස පවතිනා වූ මනාකට දුක්ෂය කිරීමේ දෘෂ්ටියක් දැක්මක් යාලා තුල පවතිනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉමේකෝ භික්ඛවේච්ච සාරාණීයා ධම්මා මේ කරුණු 6 නිතර නිතර සිහි කරන්න ඕනේ මන් තුල මේවා තියෙනවද ප්‍රිය කරනා ප්‍රියභාවයේ ඇති කරනවා ගරු කරනා ගරුභාවයේ ඇති කරනවා සංඝහා එකට ඉන්න මඟ සලස්වනවා වාද විවාද නැති වෙන්න සමගිය පිණිස එකමුතුභාවයේ පිණිස මේ කරුණු කාරණා සියල්ලම හේතු වෙනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන බොහෝම වැදගත් ධර්ම කාරණා මින් ඉදිරියට. ඉමේ සංකෝ භික්කවේ චන්නං සාරාණීයානං ධම්මානං ඊතං අග්ගං ඒතං සංගාහිකං ඒතං සංඝාතනිකං යදිදං යායන් දිට්ටි අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛංකයාය පින්වත් මහණනි මේ ධර්මතා හයෙන් එකක් අග්‍ර වෙනවා එකක් මුල් වෙනවා එකක් වැදගත් වෙනවා ඒක හරියට මොකක්ද මේ මුල් වෙන වැදගත් වෙන ශ්‍රේෂ්ඨ වෙන දේ මේ හයෙන් වැදගත්ම අංගය මොකද්ද ප්‍රධාන වෙන්නේ විශේෂම අංගය මොකද්ද මේ කරුණු හයෙන් ඕ ඒක අපි වශයෙන් කිව්වොත් ආර්ය වූ මනාකොට දුක්ෂේ කිරීම පිණිස පවතින යම්කිසි ඉලක්කයක් අරමුණක් තියනවාද ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් නිවන් අවබෝධ කරගන්නට යම්කිසි අරමුණක් තියනවාද ඒක ඒක මේ කරුණු හයෙන් වඩා වැදගත් වෙනවා සීයතාපි කූටාගාරස්ස ඒතං අග්ගං ඒතං සංගායිකං ඒතං සංඝාතනිකං යදිදං කූටං කූටාගාරයක් ඇති වහලේක ඒ කූටය ඒ කැණි මඩල ඒ කූටාගාරේ අග්‍ර වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා මුල් වෙනවා අර සියලු පරාල එකට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කූටය තුලින් මේ කැණි මඩලට තමයි අර සියල්ලම සම්බන්ධ වෙන්නේ එතන කැඩුනොත් අර ඔක්කොම පරාල ටික බිම වැටෙනවා අන්න ඒ වගේ මේ කරුණු හය පවතින පින්වතුනි අන්තිම කාරණෙත් එක්ක මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම, මනෝ කර්ම ලැබිච්ච දේ බෙදා හදාගෙන භුක්ති විඳින එක සීලයෙන් සමාන බව මේ සියල්ල ඇති වෙන්නේ මොකක් මතද? අන්තිම කාරණේ තියන අයට තමයි. අන්තිම කාරණේ නැත්තම් මේව ඇති වෙන්නේ නෑ. ඒකයි මේ ගෙවල් වල ආරවුල්, ප්‍රශ්න, අඩදබර, වාද විවාද, කලකෝලාහල මොකක්ද හේතුව? අරමුණ විවිධයි. විවිධ අරමුණු අරමුණ සමාන නම් යම්කිසි අරමුණක් තියෙනවා නම් දුකක් දුකින් තොර වෙන්න ඕනේ නිර්වාණය ලබා ගන්න ඕනේ කියලා අරමුණක් තුල ඉන්නවා නම් අන්න ඒ කරුණ වරා හයම එයා තුල ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කැණිමඩල වගේ මේකෙන් මූලික වෙන්නේ මේ ආර්ය වූ මනාකට දුක් සීවීම පිණිස පවතිනා වූ යම් අරමුණක් ඉලක්කයක් ඇද්ද මේක මේ මූලික වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කතංච බික්කවේ යායන් දිට්ඨි අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයයි කොහොමද මේ ආර්ය වූ නිවන පිණිස පවතිනා වූ මේ අරමුණ නිවන කරා ගෙනියන්නේ කොහොමද? දැන් මේ අරමුණක් හිතේ තියෙනවා මේ අරමුණ නිවන කරා ගෙනියන්නේ කොහොමද? දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා සෝදාපන්න කෙනෙක් තුල තිබෙන්නා වූ ඥාන දර්ශන හතක් ඥාන හතක් පෙන්වා දෙනවා යම්කිසි කෙනෙක් තුල මේ ඥාන හත තියෙනවා නම් යාසෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්. යම් කිසි කෙනෙක් මේ ඥානහත පුරුදු කරනවා නම් එයා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්න පිළිපන් කෙනෙක්. ඒක ලබා ගන්න උත්සාහ කරන කෙනෙක්. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොනවද මේ ඥානහත? ඉද වික්කවේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති සම්පටි සංචික්කති යා කල්පනා කරනවා මෙහෙම නිදහස් තැනකට ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා එයා මෙහෙම හිතනවා තමන්ගේ හිත ගැන අත්තිනුකෝ මේතං පරිඋද්ධානං අජ්ජත්තං අප්පහීනං මගේ හිත ඇතුලේ තියනවාද මේ වගේ කෙලෙසයක් මොන වගේ කෙලෙසියක්ද යම් ක්ලේශයකින් සිත වැහුණට පස්සේ යථාර්ථය දැනගන්න බැයි නම් දැකගන්න බැයි නම් අන්න ඒබඳු හිත වෙහිච්ච කෙලෙස් මන් තුල තියෙනවද කියලා බලනවා මොකද්ද බලන්නේ යම් ක්ලේශයකින් සිත වැහුණට පස්සේ යථාර්ථය දැනගන්න බැයි නම් දැකගන්න බැයි නම් ඉබඳු කෙලෙස් මගේ හිතේ තියෙනවද කියලා බලනවා. දැන් අපි බැලුවොත් පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නා පිරිසක් මෙතන ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරන්න පුරුදු කළ යුතු අංගය මොන අංග මොනවද? මොනවද යංග? ඕ කල්යාණ මිත්‍ර සේවරය, සද්ධර්මස්සවණය, යෝනිසෝ මනසිකාරේ ධම්මානුදම් ප්‍රතිපදාව. එහෙම නැත්නම් ධර්මස්සවණය නෝනින් විමසීමත් සම්මාදිට්ඨිය උපදින්න හේතු වෙනවා. මේ සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? එයා තුල තියෙන ಗುಣ මොනවද? එයා බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡප්පසාදයට පත් වෙලා ඉන්නවා. ධර්මයේ ගැන අවිච්ඡප්පසාදයට පත් වෙලා ඉන්නවා. සංඝයා ගැන අවිච්ඡප්පසාදයට පත් වෙලා ඉන්නවා. ආරිකාන්ත සීලයෙන් සමන්විත වෙලා ඉන්නවා. එයාට තියෙන තව ලක්ෂණ මොනවද? එයාටින් සතර අපායේ ගෙනියන බරපතල පාප කර්ම එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එයා ආත්මභාව කීයක් උපදිනවද? ආත්මභාව හතක් ඇතුළත දුකින් මිදෙනවා. එයා තුල නැති වෙන කෙලෙස් මොනවද? සංකාය දිට්ඨි, විචිකිච්ඡා සීලබ්බත පරාමාස එතකොට මේ අංග සියල්ල යා තුල තියෙනවා එතකොට පින්වතුනි ඒ කරා යන්න නිතර නිතර සීකල යුතු දේවල් මොනවද මොනවද නිතර නිතර සිහි කරන්න ඕනේ නිතර නිතර යා මේ කරා යන කෙනෙක් මෛත්‍රී සාගතයේ ගංගා ඇති කරගෙන ගැඹුරු ධර්මයන් විමසන්න ඕනේ මොනවද පංච උපාදානස්කන්ධය ආයතන ධාතු චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදාදී ධර්ම විමසන්න ඕනේ සිහි කරන්න ඕනේ එතකොට ඒවා සිහි කරද්දි සිහි කරද්දි තමයි අර සම්මා දිට්ඨිය උපදින්නේ සෝතාපන්න කෙනාගේ ලක්ෂණ මොනවද එයා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවේ තියෙනවා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡප්පසාදේ තියෙනවා නම් ධර්මයේ ගැන අවිච්ඡප්පසාදේ තියෙනවා නම් සංඝයා ගැන අවිච්ඡප්පසාදේ තියෙනවා නම් ආරික හරිම හුරතල් විශාඛා දම් බෙදනකොට එයත් ඇවිල්ලා දාන බෙදනවා. පස්සෙමයි ඉන්නේ. හදිස්සියෙන් ලෙඩ වුණා. මොකද උනේ? මරණයටපත් වුණා. විසාකට දරා ගන්න බෑ. ඒ මලකඳ සෝනට දාලා කොණ්ඩේ තෙමාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. බෑ දුකෙන් ගොඩ එන්න බෑ. දොම්නසින් ගොඩ එන්න බෑ යාට. ආය ආය මතක් වෙනවා. ආය ආය හිතට වද දෙනවා. ඊළඟට මනස විකෘති වෙනවා. එහෙම වෙන්නේ නැහැ අර අවබෝධයේ තියෙන කෙනාට ඒක හරියට මේ වගේ ක්ලේශයකින් හිත යට වෙනවා කියනවා. ක්ලේශයකින් හිත යට වෙලා කයින් වචනයෙන් කට සිද වැහිලා නම් තියෙන්නේ අන්න එයාට යථාර්ථය දැනගන්න බෑ, දැක ගන්න බෑ. සිත කෙලෙස් වලින් වැහිලායි තියෙන්නේ. සතේ භික්කවේ වික්කු උද්දච්ච කුච්ච පරියුද්ධිතෝ හෝති සිත ආගේ සිතත් වැහිලායි තියෙන්නේ. එතකොට සිත වැහෙන අකුසල් මොනවද එතකොට? කාමරාගය, ව්‍යාපාදය, තිතේ පරලොසෝ ඒවං පජානාති. නත්ති කෝමේතං පරියුත් මගේ හිතේ නම් නෑ. ඒ බඳු යථාර්ථයේ දැනගන්න බැරි විදියට දැකගන්න බැරි විදියට සිතේ ඇවිස්සිච්ච අකුසල් මගේ හිතේ නම් නැහැ. සුප්පනිහිතම් මේ මානසම් සත්‍යානම් බෝධාය මගේ සිත සත්‍ය අවබෝධ කරන්න හොඳට පිහිටලයි තියෙන්නේ. අන්න ඒ වගේ ඥානයක්, ඒ වගේ හිතක් ඔබට තියෙනවා නම් මගේ සිත නම් සත්‍ය අවබෝධ කරන්න සුදුසු විදියට පිහිටලයි තියෙන්නේ. මගේ සිත අනිත් කෙලෙස් වලින් බලවත් යට වෙලා නැහැ. දැන් සමහරවිට මේවා තියෙන්න පුළුවන්. හැබැයි බලවත්ව යට වෙලා නැහැ. අන්න ඉබඳු සිතක් Tamanට තියෙනවා නම් අන්න ඒක ඉදමස්ස පටමඥානං අධිගතං හෝති මේක තමයි පළවෙනි ඥානය අරියං ආර්ය වූ ලෝකුත්තරං ලෝකෝත්තර වූ අසාධාරණම් පුතුජ්ජනේ පු탁ජනයන්ට සමාන නොවන පළවෙනි ඥානය කියනවා මෙන්න මේක මොකක්ද මේ ඥානය යථාර්ථය දැනගන්න බැරි විදියට දැක ගන්න බැරි විදියට සිතේ ඇවිස්සුණු කෙලෙස් මගේ හිතේ නෑ කියලා ඥානයක් තියෙනවා නම් ඒක තමයි පළවෙනි ඥානය පුතග්ජනයන්ට සමාන නොවන ආර්ය වූ ලෝකෝත්තර වූ පළවෙනි ඥානය. දැන් බලන්න කල්පනා කරලා අපිට මේ ඥානය තියෙනවද? අපිට ඉදිරියට මේක උපදවාගන්නේ කොහොමද කියලා අපි දැන් කල්පනා කරන්න ඕනේ. එතකොට මේක සුදුසුකම එක්ක සෝතාපන්න ඵලයේ ලැබුණු කෙනෙකුගේ ගුණයක් නැත්නම් ඒ කරා යන කෙනෙකුගේ ගුණයක්. මේ වගේ සිත ආවරණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දෙවෙනි එක පුනජපරම් භික්කවේ අරිය ශාවකෝ විතිපටිසංචික්කති මේ මේ විදිහට හිතනවා. ඉමන්නුකෝ අහං දිට්ඨින් ආසේවන්තෝ භාවෙන්තෝ බහුලීකරන්තෝ මම් මේ දෘෂ්ටිය ඒ කියන්නේ මම මේ සම්මා දිට්ඨිය මේ දුක්ෂය කරන දැක්ම මේ ඉලක්කය පුරුදු කරනකොට භාවිතා කරනකොට බහුල වශයෙන් වඩනකොට සේවනය කරනකොට මගේ සිතේ ලබාමි පච්චත්තං සමතං ලබාමි පච්චත්තං නිබ්බුතිං මගේ සිතේ සංසිඳෙනවද මගේ හිත නිවෙනවද කියලා කල්පනා කරනවා. මොකද්ද කල්පනා කරන්නේ? මේ දුක්ෂය කිරීමේ අරමුණ ඉලක්කේ බහුල වශයෙන් වඩනකොට පුරුදු කරනකොට සේවනය කරනකොට මගේ සිත සංසිඳෙනවද නිවෙනවද කියලා බලනවා. දැන් එහෙම බලනකොට යාගේ සිත සංසිඳෙනවා නම් නිවෙනවා නම් තැම්පත් වෙනවා නම් අන්න ඒක දෙවෙනි ඥානය කියනවා ආර්ය වූ ලෝකෝත්තර වූ පු탁ජනයන්ට සමාන නොවන දෙවෙනි ඥානය. දැන් සමහර කෙනෙකුට ওই අරමුණ ගැන කියනකොට සිතේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඌවා කවදා කරන්නද? ඔය කොහෙද ඔය නිවන් දකින්නේ? ඌවා බොරු වැඩ. අන්න හිතේ කැමැත්ත සතුට ඇති වෙන්නේ නැහැ. එක්ක නිින්ද යනවා. මේ අපිට තියෙන ප්‍රශ්න වෙන දෙයක්. අපිට තියෙන ප්‍රශ්න හැටියට මේ දේවල් මොනවද අපිට විසඳ ගන්න තියෙනවා ඊට වඩා ප්‍රශ්න. දැන් එයා වෙන ලෝකෙක ඉන්නේ. එයාට මොකද වෙන්නේ? සිත සංසිඳෙන්නේ නැහැ. නිවෙන්නේ නැහැ. අන්න තේරුම් ගන්න එතකොට අපි තාම සුදුසුකමක් ලැබලා නැහැ. තව කෙනෙක් ඉන්නවා මේ ගැන කතා කරද්දී භාවිත කරද්දී වඩනකොට සිත සංසිඳෙනවා නිින්ද යන්නේ නැහැ ප්‍රබෝධමත් වෙනවා අවදි වෙනවා සිත තෘප්තිමත් වෙනවා අන්න සිත සංසිඳෙනවා නිවෙනවා අන්න එතකොට තේරුම් ගන්න ආ මන් තුල දෙවෙනි ඥානය තිබෙනවා ආර්ය වූ ලෝකෝත්තර වූ පුතග්ජනයන්ට සමාන නොවන දෙවෙනි ඥානෙ මොකක්ද ඒ ඥානෙ මේ අරමුණ පුරුදු කරනකොට මගේ සිතේ සංසිඳීමක් ඇති වෙනවා නිවීමක් ඇති වෙනවා එකඟ බවක් ඇති වෙනවා නම් ඒක පු탁ජනයන්ට සමාන නොවන දෙවෙනි ඥානය තුන්වෙනි ඥානය පුණජපරම් භික්කවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති ඔන්න ආර්ය ශාවක මෙහෙම හිතනවා යතා රූපායාහං දිට්ඨියා සමන්නාගතෝ අත්තිනුකෝ ඊතෝ බහිද්දා අඤ්ඤෝ සමනෝවා බ්‍රාහ්මනෝවා මේ දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනත් ශ්‍රමණේ හරි බ්‍රාහ්මණේ හරි ඊතෝ බහිද්දා මේ ශාසනයෙන් බාහිරව ඉන්නවද කියලා කල්පනා කරනවා මොකක්ද එයා කල්පනා කරන්නේ මේ ආකාර වූ හේතුඵල ධමයක් පිළිබඳව ආර්ය සත්‍යයක් පිළිබඳව හේතුන් නිසා හටගන්න නැති වෙන ආකාරයේ මේ ආදී සම්මාදිට්ඨියක් පිළිබඳව මේ ආදී ඥාන දර්ශනයක් පවතින ශ්‍රවණේක්කරි බ්‍රාහ්මණේක්කරි මේ ශාසනයෙන් පිට වෙනත් ආගමක හරි වෙනත් දර්ශනයක විවද දෙයක් තියනවද කියලා බලනවා එතකොට එයාට තේරෙනවා එයා දැනගන්නවා යථා රූපාන් දිට්ඨියා සමන්නාගතෝ නිබඳු දෘෂ්ටියක් තිබෙන කෙනෙක් නත්තිතෝ බහිද්දා මෙතනින් බාහිර නම් වෙන කිසිම තැනක නැහැ කියලා එයාටම අවබෝධ වෙනවා. එයාට අවබෝධ වෙනවා මොකද්ද? මේ බුද්ධ ශාසනයෙන් පිටනම් මේ ආදී අවබෝධයක් Taman තුළම ඇති කරගත්තු අවබෝධයක් තියෙන ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ වෙනත් ආගමක වෙනත් දර්ශනයක නම් නෑමයි කියලා Tamanටම නුවණක් ඇති වෙනවා. Tamanටම අවබෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒක Tamanටම තියෙන ඥානයක්. දැන් අපි කියනවා වෙන ආගමක මේ බුදුදහමේ තියෙන කාරණා අපි කියනවා නෑ කියලා. දැන් ඒකන අවබෝධය නැති කෙනා කිව්වට පිළිගන්නේ නැහැ. තව කෙනෙකුට කියනවා වෙන ආගමක තියෙන්නත් ওই කාරණාමනේ. දැන් අවබෝධය නැති කෙනා පිළිගන්නවා. නැහැ කියන එකත් පිළිගන්නේ නැහැ. එයාට ඒක අවබෝධයක් නැහැ. එතකොට මේ විශේෂත්වයේ මේ ධර්මයේ කරා යනකොට යාට ඥානයක් පහළ වෙනවා මේ සාසනයෙන් බාහිර නම් මේ වගේ ශ්‍රමණේ කරි බ්‍රාහ්මණේ කරි කොහෙවත් නැහැ බුද්ධ ශාසනයෙන් බාහිරව. දැන් බුදුරජාණන් වහන්සේගේ අන්තිම පිරිනොම් පාණ්ඩ ලංවිද්දී අහපු ප්‍රශ්නේ මොකද්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයෙන් බාහිරවත් ඉන්නවද? මාර්ගඵල ලැබපු අය. කවුද ඒක ඇහුවේ? සුදන්ත නේද? ඔව්. එතකොට බුදුරජාන්සේ වදාළේ මොකද්ද? ওই කතාව අපි අතහැරලා දාමු. ආයෙත් ඇහුවා ආයෙත් ඇහුවා තුන්වෙනි වතාව කිව්වා පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. කවුද පළවෙනි ශ්‍රමණයා? සෝතාපන්න ශ්‍රාවකයා. දෙවෙනි කෙනා සකදාගාමී ශ්‍රාවකයා. තුන්වෙනි කෙනා අනාගාමී ශ්‍රාවකයා. හතරවෙනි කෙනා රහතන් වහන්සේ මේ ශාසනේ විතරයි ඉන්නේ. ඒක මේ ධර්මයේ කරා යන කෙනාගේ සිත ඇතුළේ උපදින ඥානයක්. ඒක මේ කෙනෙක් කිව්වට ගන්න එක නෙමෙයි. ඒක ඥානයක්. ඒක අවබෝධයක්. එයාට ඇති වෙනවා මේකෙන් පිට වෙන කිසි කෙනෙක් නැහැ කියලා තමන්ටම අවබෝධ වෙනවා. ඔන්න ආ පෘථග්ජනයන්ට සමාන නොවන තුන්වෙනි ඥාන දර්ශනය. හතරවෙනි ඥාන දර්ශනය මොකද්ද? පුනජ පරම් භික්කවේ අරේ ශාවකෝ ඉතිපටි සංචික්කති මේ විදිහට හිතනවා යථා රූපාය ධම්මතාය ditthi සම්මන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ යම්මාකාර ධර්මතාවයකින් ditthi සම්මන්න පුද්ගලයා සමන්විත වෙනවද මන් තුල ඒබඳු ධර්මතාවයක් තියෙනවද කියලා බලනවා මොකද්ද ditthi සම්පන්න කෙනාගේ ධර්මතාවය දැන් ඔන්න එයා බලනවා දිට්ඨි සම්පන්න කෙනෙක් තුල යම් ධර්මතාවයක් තියනවද ඒ ධර්මතාවේ මන් තුල තියනවද කියලා බලනවා මොකද්ද දිට්ඨි සම්පන්න කෙනාගේ ධර්මතාවයේ යථාරූපායච භික්කවේ ධම්මතාය දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ හෝති කතං රූපාය මොන වගේ එකක්ද තියෙන්නේ ධම්මතායේසා භික්කවේ මෙන්න මේක ධර්මතාවයක් කිංචාපි යථාරූපින් ආපත්තින් ආපජ්ජති යථාරූපාය ආපත්‍ත්‍ය උත්තානම් පඤ්ඤායති යම් කිසි වරදකටපත් වෙනවා යම් කිසි වරදකටපත් වෙනවා මේ ශ්‍රාවකයා දැන් සෝ භික්ෂුවක් ගත්තොත් තමන් සමාදන් වෙච්ච ශික්ෂාපදයක් කැඩෙනවා වරදකටපත් වෙනවා paludu වෙනවා එතකොට මොකද වෙන්නේ අතකු කිප්ප මේව සත්තරිවා විඤ්ඤූසුවා එක්ක සාස්තුරුන් වහන්සේට නැත්තම් ඥානවන්ත සබ්‍රහ්මචාරින් වහන්සේ නමකට ගිහිලා කියනවා විවෘත වෙනවා ඒක එලි කරනවා ඒක විවෘත කරලා එලි කරලා කියනවා මගේ යතින් මෙබඳු වරදක් වුණා මම මේක ඉදිරියට සංවර වෙනවා මම මේක හදා ගන්නවා කියලා එයා ඉක්මනට ඒක හදා ගන්නවා සීයතාපි භික්කවේ ගහරෝ මේ පුංචි දරුවෙක් ඉන්නවා ඒ දරුවා මොකද කරන්නේ අඟුරු කෑල්ලක් එයා දන ගන්න පොඩි එක්කෙනෙක් අතේ හරි කකුලේ හරි ගිනි අඟුරු කෑල්ලක් එයාගේ කකුලට ලං වෙනවා දැන් මොකද වෙන්නේ එයා ඒක අල්ලන්නේ නෑ එයා මොකද කරන්නේ ඉක්මනට මොකද කරන්නේ කිප්ප මේව පටිසංහරද ඉක්මනට අත ඇදලා ගන්නවා එක්ක කකුල අයින් කර ගන්නවා අන්න ඒ වගේ මේ ධර්මයේ කරා යන කෙනාගේ ලක්ෂණය මොකද්ද? යම් කිසි වරදක් ආපත්‍යක් සිද්ධ වුණොත් වහා සාස්තුරුන් වහන්සේ වූ නුවණැති කෙනෙක් ඉදිරියේ විවෘත වෙලා ඒක සංවර වෙනවා. ඒක හදා ගන්නවා. ගිහි කෙනත් ඒ වගේ. එයාටින් වරදක් වුණොත් එක්ක දෙමව්පියන්ට කියනවා. එක්ක වැඩිහිටියෙකුට කියලා ඒක එයා විවෘත වෙනවා. එයා ඒක නොකරන්න අදිෂ්ඨාන කරගන්නවා සීලේ පිහිටනවා මේක ධර්මතාවයක් ditthi සම්පන්න කෙනාගේ එතකොට යා බලනවා මන් තුල මේක තියෙනවද අන්න එතකොට තියෙනවා නම් එහෙම තියෙනවා කියලා Tamanට නෝනක් අවබෝධයක් තියෙනවා නම් අන්න පු탁ජනයන්ට සමාන නොවන ආර්ය වූ ලෝකෝත්තර වූ කීවෙනි ඥානයේද මේක හතරවෙනි ඥානය පස්වෙනි ඥානය දැන් බලන්න මේ අර අවබෝධයක් කරා යන කෙනෙක් තුල තියෙන ಗುಣ ඒ ಗುಣ තියෙනවා නම් අපිටත් ඒ කරා යන්න පුළුවන් වේවි. පුනච්ච පරම් භික්කවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති ආර්ය ශ්‍රාවකේ මෙහෙම හිතනවා. යථා රූපාය ආයත් හිතනවා සෝත් දිට්ඨි සම්පන්න කෙනෙක් තුල යම් කිසි ගුණයක් ධර්මයක් තියෙනවද මන් තුල ඒක තියෙනවද බලනවා කල්පනා කරලා මොකද්ද ධර්මතාවයේ ධර්මතාවයේ තමයි දිට්ඨි සම්පන්න පුත්කලයාගේ කිංචාපි යානිතානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි මේ තමන් එක්ක එකට ඉන්න සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ වැඩ කටයුතු යෙදෙනවා එක්ක කුටියක් හදන්න එක්ක තින්ත ගන්න එහෙම නැත්නම් වෙනත් වැඩක් අසනීපයකදී මේ ආදී යම්කිසි සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ වැඩ කටයුතු යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? තත්ත උත්සුක්ඛං ආපන්නෝ. ඒකට උනන්දු වෙනවා. එතකොට ඒකට ගොඩක් මහන්සි වෙනවා. උදව් උපකාර කරනවා. අත ක්වාස්ස තිබ්බාපෙක්කෝ නමුත් එයාගේ සිත ඇතුලේ තියුණු අපේක්ෂාවක් තියෙනවා. මොන වගේ අපේක්ෂාවක්ද? අදි සීල එයාගේ තියුණු අපේක්ෂාවක් තියෙනවා අදි සීල සික්ඛාය අදි චිත්ත සික්ඛාය අදි පඤ්ඤා සික්ඛාය එයාගේ ලොකු ආසාවක් හිතේ තියෙනවා මං කොහොමද සීලේ දියුණු කරන්නේ මම කොහොමද සමාධිය දියුණු කරන්නේ මං කොහොමද ප්‍රඥාව දියුණු කරන්නේ කියලා තියුණු අපේක්ෂාවක් එයාගේ සිත ඇතුලේ තියෙනවා. එතකොට මේක ඥානයක්. දැන් ඔන්න වැඩක් පලක් කරන්න ගියාම දිගටම වැඩ ආයි සීමාවක් නැහැ. එතකොට බණක් භාවනාවක් නැහැ. භාවනා කරන්න ගියාම ආයි කිසිම වැඩ වැඩක් පලක් නැහැ. මේ දෙකම එක්ක එකක් නැති වෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකගේ ස්වභාවය මොකද්ද? ඒක හරියට මේ වගේ සීයතාපි වික්කවේ ගාවී තරුණ වච්චු හරියට තරුණ වැස්සියක් වගේ එළදෙනක් වගේ කියනවා. තරුණ වැස්සිගේ එළදෙන පැටියකින් එළදෙනගේ ස්වභාවය මොකද්ද? එයාගේ ස්වභාවය මොකද්ද? තම්බංච ආලුම්පති වච්ඡංච අපවීනති. එයා තනකොලක් කනවා. තව දෙයක්ත් කරනවා. මොකද්ද? ආ තමන්ගේ වසුපැටියාවත් බලා ගන්නවා කියනවා. එතකොට මේ අන්න ඒ වගේ කියන ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? තමන් එක්ක එකට ඉන්න අයගේ වැඩ කටයුතු කරනවා. ගියක් ගෙදරක බැලුවොත් දෙමව්පියෝ දරුවන්ගේ වැඩ කටයුතුත් කරනවා. තමන්ගේ වැඩ කටයුතුත් කරගන්නවා. එතකොට ගෙදර දොරේ උයන පියනෙව්වා ද ස්වාමියාණන් රැකී රක්ෂා කටයුතු ඒ වගේම තවත් gedara dure කටයුතු වෙන පියෙන දේවල් සුද්ධ පවිත්‍ර කිරීම හැම දෙයක්ම දරුවන්ගේ කටයුතු ඔක්කොමත් කරනවා ඒවා කර කර හැබැයි තව දෙයක් කරනවා මොකද්ද ශීලය දියුණු කරනවා සමාධිය දියුණු කරනවා ප්‍රඥාව දියුණු කරනවා දැන් ගොඩක් වෙලාවට කියන්නේ අපිට මේ ළමයින්ගේ කටයුතු අපිට මේ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු රැකී රක්ෂා හන්දා මේව කරගන්න බෑ. එතකොට මේ එළදෙනගේ ස්වභාවය මොකද්ද? එක්ක යා තනකොළ විතරයි කන්නේ. පැටිය වලාගන්නේ නෑ. එතකොට එළදෙනගේ නියම එළදෙනගේ ස්වභාවය මොකද්ද? යා පැටියක් බලා ගන්නවා. තනකොළ කනවා. එතකොට පින්වතුනි අපි ආර්ය ශ්‍රාවකගේ ස්වභාවය මොකද්ද? අන්නී විදියට gedara dure කටයුතු තමන් එක්ක එකට ඉන්න අයගේ වැඩ කටයුතුත් කරනවා තමන්ගේ සීලයත් දියුණු කරනවා එතකොට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා අත ක්වාස්ස තිබ්බා පෙක්කෝ එයාට ලොකු කැමැත්තක් තියෙනවා සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න අන්න ඒක ඒ දිට්ඨි සම්පන්න කෙනාගේ ස්වභාවයක් ලක්ෂණයක්. ඒකවල පින්තුණි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ විදිහට තමන්ගේ ගුණයක් තියෙනවා නම් හරියට අර එළදෙන වගේ තනකොලත් කමින් පැටියා බලා ගන්නා එළදෙන වගේ ඒ ශ්‍රාවකයා තුල තියෙනවා නම් අනිත් කටයුතුත් කරන ගමන් ධර්මයක් පුරුදු කරනවා කියන දේ ඒ වගේ දෙයක් එයා කරනවා නම් ඒක තමයි ditthi සම්පන්න කෙනාගේ ලක්ෂණය. එතකොට ඒ වගේ ස්වභාවයක් Taman තුල තියෙනවා නම් එයාට ඥාණය ඇති වෙනවා මන් තුල මේ ගුණය තියෙනවා. මෙන්න මේක කීවෙනි ඥාණයද? පස්වෙනි ඥාණය. මේක තමයි පස්වෙනි ඥාණය. දැන් අපි ඥාන පහක් කියව මොනවද පළවෙනි එක? ඔන්න එයා කල්පනා කරනවා යථාර්ථයේ දැනගන්න බැරි විදිහට දැක ගන්න බැරි විදිහට ඇවිස්සිච්ච කෙලෙස් මගේ හිතේ තියනවාද? බලනකොට මොකද වෙන්නේ යා තුල? නෑ. මොනවද ඒ කෙලෙස්? කාමරාගය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව ඊළඟට මේ ලෝකෙ ගැන හිත හිත ඉන්නවා, පරලෝකෙ ගැන හිත හිත ඉන්නවා ඊළඟට රණ්ඩු කරනවා කලහ කරනවා වාද කරනවා විවාද කරනවා වචන නැමැති ආයුධ විද ගන්නවා අන්න ඒකට කියනවා කෙලෙස් වලින් ඇවිස්සිච්ච ස්වභාවය දෙවෙනි ඥානය මොකද්ද දෙවෙනි එක මොකද්ද එයා කල්පනා කරනවා මොකද්ද අන්න හරි මගේ සිත මේ අරමුණ පුරුදු කරනකොට මේ නිවන් දකින අරමුණ පුරුදු කරද්දි මගේ හිත සංසිඳනවද මගේ හිත නිවෙනවද කියලා බලනවා. එතකොට එයාගේ හිත නිවෙනවා නම් සංසිඳනවා නම් ඒක දෙවෙනි ඥානය. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි මේ ශාසනයෙන් බාහිර වෙන කොහෙවත් මේ වගේ අවබෝධයක් තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෑ. හතරවෙනි එක යම්කිසි යම්කිසි වරදකට පත් වෙනවා. පත් වුණ ගමන් එයා වහා ඒක නිවැරදි කරගන්නවා කාට කියලාද? සාස්තුන් වහන්සේට හරි සබ්‍රම් ඥානවන්ත සබ්‍රම්ජාරින් වහන්සේ නමකට කියලා. පස්වෙනි එක මොකද්ද? පස්වෙනි එක තමයි වැඩ කටයුතු සබ්‍රම්ජාරින් වහන්සේලගේ වැඩ කටයුතු කරනවා. තමන්ගේ සීල සමාධි ප්‍රඥාත් වඩා ගන්නවා. ඒක හරියට මොන වගේද? තරුණ වැස්සියක් වගේ තනකොළත් කනවා පැටියත් බලා ගන්නා හා සමානව. හයවෙනි ඥානය පුනජපරම් භික්කවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කදී ආරසාවක මෙහෙම හිතනවා. යථාරූපාය බලකාය යම් කිසි බලයකින් දිට්ඨි සම්පන්න පුද්ගලයා සමන්විත නම් ඊබඳු බලයක් මන් තුල තියනවාද? මොකද්ද මේ බලය? බලතා ඒසා භික්ඛවේ දිට්ඨි සම්පන්නස්ස පුද්ගලස්ස මේ ditthi සම්පන්න කෙනාගේ බලයක් තමයි මොකද්ද? යන් තථාගතම් පවේදිතේ ධම්ම විනේ දේශියමානේ තථාගත ප්‍රවේදිත ධර්ම විනේ දේශනා කරද්දී අට්ඨීකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති මොකද්ද යාගේ ලක්ෂණය තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරද්දී අට්ඨීකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා මුළු හිතම ඒ සඳහා යොමු කරලා කන් යොමාගෙන හොඳට සිහි කල්පනාවෙන් යුක්තව සබ්බ චේතසෝ සමන්නාහරිත්වා මුළු සිතම ඒට නතු කරගෙන ඕහිත සෝතෝ කන් යොමු කරගෙන ධම්මං සුනාති ධර්මයේ අහනවා මොකක්ද යාගේ ස්වභාවයේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරද්දී මනාකොට කන් යොමාගෙන මුළු සිතමේට යොමු කරගෙන මුළු කන් දෙක මේ සඳහා යොමු කරගෙන මනා සිහියෙන් යුක්තව ධර්මය අහනවා මේක මොකද්ද? දිට්ඨි සම්පන්න කෙනාගේ තියෙන බලයක්. දැන් එයා දකිනවා මන් තුලත් ඒක තියෙනවා. අන්න එහෙම තියෙනවා කියලා Tamanට හැඟීමක් තියෙනවා නම් අන්න ඒක හයවෙනි ඥානය. අන්න ඒක ආර්ය වූ ලෝකෝත්තර වූ පුතග්ජනයන්ට සමාන නොවන හයවෙනි ඥානය. දැන් බලන්න තමන් ධර්මයේ අහද්දී තමන්ට අකමැත්තක් ඇති වෙනවා නම් සිත විනායන් නැත්තම් සිත සංසිඳෙන්නේ නැත්තම් ඒකේ ආසාවක් උපදින්නේ නැත්තම් නිින්ද යනවා නම් ඒක එක අංගයක් තියෙනවා මොකද්ද? තාම තමන්ගේ සිත අපේ සිතේ සඳහා සුදුසු තත්වයට ඇවිල්ලා නැහැ. ඒ සුදුසු තත්වයට නොයන තාක්කල් අපිට ඒ කරා යන්නත් බෑ. ගිය කෙනෙකුගේ ලක්ෂණ අපි තුල තිබුණොත් අන්න යන්න එතෙන්ද යන්න පුළුවන්. ඒ දෙක සමාන නොවුනොත් එතෙන්ද යන්න බෑ. ඒ තමන්ගේ ගුණයත් ඒ ස්ථානයේ ගුණයත් සමාන වෙන්න ඕනේ. ඒ තැන් දෙක සමාන වුණාම තමන්ට ඒ ගුණය ඒ தત્ත්වය ඇති වෙනවා. ඊළඟ එක මොකද්ද? හත්වෙනි ඥානය. දිට්ඨි සම්පන්න කෙනා තුළ තවත් බලයක් තියෙනවා. ඒ තමයි දිට්ඨි සම්පන්න පුද්ගලයා තථාගත පවේදිතේ ධම්ම විනේ දේශීය මානේ ලබති අත්ත වේදං තථාගත ප්‍රවේදිත ධර්ම විනය දේශනා කරද්දී ලබති අත්ත වේදන් එයාට ඒක අර්ථය තේරෙනවා වහා තේරෙනවා මේ කිව්වේ මේක ලබති ධම්ම වේදන් එයාට ඒ ධර්මයේ තුලින් ලොකු වැටහීමක් ඒ වගේම ධම්මෝපසංහිතම් පාමුජ්ජං ධර්මයෙන් ඉපදුණු ප්‍රබෝධයක් ප්‍රමුදිත භාවයක් සතුටක් සොම්නසක් අවදියක් එයාගේ සිත පිනා යනවා අන්න ditthi සම්පන්න ශ්‍රාවකයෙක් තිබෙන්නා වූ ලක්ෂණයක්. එතකොට එයා කල්පනා කරනවා මේ ලක්ෂණේ මන් තුල තියනවද තථාගතප්පවේදිත ධර්ම විනය දේශනා කරද්දී මගේ සිත ප්‍රමුදිත වෙනවද මට ඒකේ අර්ථ තේරෙනවද මගේ හිත සතුටු වෙනවද මට ඒ ගැන ප්‍රීතියක් හට ගන්නවද කියලා බලනවා බලද්දී යාට ඒක ඇති වෙනවා අන්න එහෙම ඇති වෙනවා නම් ඒක හත්වෙනි ඥානය කියනවා ආර්ය වූ ලෝකෝත්තර වූ පුතග්ජනයන්ට සමාන නොවන හත්වෙනි ඥානෙ ලබා ගත්තා කියලා කියනවා. මොනවද මේ ඥාන හත? පළවෙනි එක එයා කල්පනා කරනවා මගේ සිත යථාර්ථයේ දැනගන්න බැරි විදියට දැකගන්න බැරි විදියට ඇවිස්සිච්ච කෙලෙස් තියනවාද? එහෙන් බලද්දී ආද පේනවා නම් එහෙම නෑ කියලා ඒක පළවෙනි ඥානය. දෙවෙනි එක මේ අරමුණ පුරුදු කරද්දි මගේ සිතේ සංසිඳනවද නිවෙනවද කියලා බලනවා. එහෙම වෙනවනම් ඒක තමයි දෙවෙනි ඥානය. තුන්වෙනි එක මොකද්ද? මේ ශාසනයෙන් බාහිරව මේ ඥාන දර්ශන ලබාගත්තු ශ්‍රාවකයෝ වෙන කොහෙවත් නැහැ කියලා Tamanට අවබෝධාත්මක දැනුමක් තියනවද? අන්න ඒක තමයි තුන්වෙනි ඥානය. හතරවෙනි එක මොකද්ද? යම් කිසි වරදකටපත් වුණු සැනින් සංවර විය හැකි වරදකටපත් වූ සැනින් ඒක සාසුරුන් වහන්සේ ඉදිරියේ හෝ ඥානවන්ත කෙනෙක් ඉදිරියේ එලිපේලි වෙලා ආයති සංවරයට පැමිණෙනවා හා පස්වෙනි එක තමන්ගේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නවා අන් අයගේ කුදු මහත් කටයුතුත් සම්පූර්ණ කරනවා ඒ වගේ දෙයක් තමන් තුළ ඒ වගේ චරිත ලක්ෂණ තමන් තුළ තියෙනවා නම් අන්න තමන්ට ඒක ඥානයක් ඒක පස්වෙනි ඥානය හයවෙනි එක මොකද්ද තථාගත ප්‍රවේදිත ධර්මයේ දේශනා කරද්දී මුළු සිතම ඒ සඳහා යොමු කරවලා කන් යොමු කරගෙන අවධානයෙන් ඒ සඳහා ඒ ධර්මයේ අහනවා හත්වෙනි ඥානය තථාගත ප්‍රවේදිත ධර්ම විනේ දේශනා කරද්දී එයාගේ සිතේ අර්ථාවබෝධය ඇති වෙනවා ධර්මාවබෝධය ඇති වෙනවා ඒ වගේම ධර්මයෙන් උපදින ප්‍රීති ප්‍රමුදිත භාවයේ උපදිනවා මේක හත්වෙනි ඥානය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊවං සත්තංග සමන්නාගතස්ස කෝ භික්ඛවේ අරිය ශාවකස්ස මෙන්න මේ අංග හතෙන් සමන්විත ආර්ය ශ්‍රාවකයා සුසමන් සුසමන් නිට්ටා හෝති සෝතාපට්ටිපල සච්චිකිරියායි මේ අංගාත තියෙන ආර්ය ශ්‍රාවකයා ධර්මතා හත තියෙන ආර්ය ශ්‍රාවකයා සෝතාපට්ටි ඵලය ලබා ගන්න මනාකොට ප්‍රතිපත්තිය තුල ඉන්නා කෙනෙක්. ඒවං සත්තංග සමන්නාගතෝ මේ අංගාත තියෙන කෙනා සමන්නාගතෝ කෝ භික්ඛවේ අරිසාවකෝ සෝතාපට්ටි ඵල සමන්නාගතෝ හෝති මේ අංගාත පිහිටා තිබෙන කෙනා සෝතාපන්න ඵලයේ ලබාපු කෙනෙක්. එතකොට පින්තුනි මේ අංගාත පුරුදු කරන කෙනා සෝතාපට්ටි ඵල සච්චි ඒ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්න මනාකොට ප්‍රතිපatti ඉන්නා කෙනෙක් එක්කෝ එහෙම නැත්නම් ඒක ලබාපු කෙනෙක් එතකොට මේ අංගහත ඥානහත අපි තුල උපදවා ගත්තොත් අන්න අපිටත් පුළුවන්කම ලැබෙනවා ඒ කරා ජීවිතය ගෙනියන්න. එතකොට පින්තුනි ඔන්න ඔය ආකාරයට තමයි මනාකොට දුක්ෂය කරන අරමුණ නිවන කරා ගෙනියන්න ওই විදිහට. එතකොට පින්තුනි දැන් මේ බොහෝ කාලයක් පටන් ඉපදමින් මැරමින් යන සංසාර ගමනක් ගත කරන අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ අහන්ට ලැබුණා. මේ ධර්මයේ අතුරුදහන් වුණොත් මේ ලෝකයෙන් මේ මාර්ගයත් ඒත් එක්කම අතුරුදහන් වෙනවා මේ ධර්ම ධර්මයේ අතුරුදහන් වීමත් සමග මේ මාර්ගය පුරුදු කිරීමත් අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ ඇහෙන්නේ නැත්නම් මේ ලෝකේ ඒ වගේ ධර්මයක් ලෝකේ කතා වෙන්නේ නැත්නම් අන්න මේ ලෝක සත්‍යයට ඒකෙන් ඈතර වෙන්න ලැබෙන්නේ නැහැ. මේක අද්භූත මාර්ගයක්. මේක විශ්විත මාර්ගයක්. ඒ මාර්ගයේ ගමන් කරොත් ආර්ය ශ්‍රාන්ක මාර්ගයේ ගමන් කරොත් පටිසම්පාදාදී හේතුඵල ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් වලින් හිත මුදවා ගත්තොත් ඒක අද්භූත මාර්ගයක්. එයා යන මාර්ගය හොයන්න බෑ. උන්වහන්සේ පෙන්වා දෙනවා එයා මේ ධර්මය අවබෝධ කරලා නිවනටපත් වුනොත් එහෙම නිවන ඒ නිවන තුල ඉපදීමක් නෑ කියනවා. ඒ තුල ඉපදීමක් නැති නිසා ජරාවක් නැහැ කියනවා. මරණයක් නැහැ කියනවා. ප්‍රිය විප්‍රයෝගයක් නැහැ. අප්‍රිය සංපයෝගයක් නැහැ. ඒ වගේම කැමති දේ නොලැබීමක් නැහැ. ඒ වගේ මේ දේ තුල යෑමක් නැහැ. ඒමක් නැහැ. චුත වීමක් නැහැ. ඉපදීමක් නැහැ. හිරු නැහැ. සඳු නැහැ. ග්‍රහතාරකා නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ නැහැ. ඒක අද්භූත තැනක්, නොපවතින තැනක්. ඒකට කියනවා නිවන කියලා. ඒ නිවනටපත් වෙනවා ඒ එන්නේ කියන මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවකයා. ඒ නිසා පින්තුනේ ඒ මාර්ගයේ ලෝකේ හැමදාම කතා බහ වෙන්නේ නැහැ ටික කාලයයි. ඒ ධර්මයේ අපට ඇහෙන වෙලාවේ අපි කාටත් ඒ ධර්මයේ පුරුදු කරගන්න ලැබුණොත් අපිට ධර්මයේ කරා යන්න පුළුවන් වේවි. ඒ නිසා පින්තුනේ අද අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ කෝසම්බේ සූත්‍ර දේශනාව ඇසුරෙන් මේ ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුගේ ලක්ෂණ මොනවද ඒ කරා යන කෙනෙක් කොහොමද හැසිරෙන්න ඕනේ ඒ වගේම එකට ඉන්න උපකාර වෙන අංග හයක් කතා කරා මොනවද මේ මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඊළඟට ලැබෙන දේ සමෝ බෙදා හදා ගැනීම සීලයෙන් සමාන බව දෘෂ්ටියෙන් සමාන බව ඒ දෘෂ්ටිය විසින් නිවන කරාගෙන යන ආකාරය ගැනයි අපි ඉගෙන ගත්තේ ඉතින් අපිටත් මේ උතුම් ඥාන දර්ශනයන් මේ අවබෝධයන් සලසා ගන්න ධර්මයේ පුරුදු කරගෙන මේ පටිච්චසමුපාදාදී ධර්මයන් විමසමින් අවබෝධ කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුල උතුම් ධර්මාවබෝධයට මේ උතුම් දේශනයත් හේතු වාසනා වේවා සාදු සාදු